ඇහෙන් බලාගෙන ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ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 අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාවකට පෙළඹෙන විශේෂයෙන්ම විපස්සනා භාවනාවකට පෙළඹෙන ආධිකම්මික යෝගාවචරයකට ඒ කියන්නේ නව යෝගාවචරයකට ඒ විපස්සනා භාවනාවට අදාළ මූලික උපදේශ පන්තියක් ඉදිරිපත් කර ගන්නයි මේ උපදේශ පන්තිය මේ වෙනකොට කීප අවස්ථාවක කීප ස්ථානයක බොහෝ කාලයක් ප්‍රයෝජන අරගෙන අත්දකලා කාලයේ සාධක වෙච්ච ක්‍රමයක් මේ ක්‍රමය ලංකාවේදී මහාසි භාවනා ක්‍රමයේ වශයෙන් හඳුන්වා දීලා තියෙනවා ඒ මොකද මේ ක්‍රමයේ නිර්මාතෘවරයා වශයෙන් මුල්ුණේ නැත්නම් මේ ලෝකයේ මේක ඉදිරිපත් කරේ බුරුම රට බුරුම ජාතික මහාසී සයාදෝ කියන ප්‍රධාන කර්මස්ථානාචාර්යවරයා නිසා මේ මහාසී සයදෝ නමින් ප්‍රසිද්ධ වෙච්චි මේ ඌ ශෝබන කියන ස්වාමීන් වහන්සේ ඒ මුල් කාලේ තමන්ගේ භාවනා මධ්‍යස්ථානයේ එන යෝගාවතර පිළිස් අමතලා දේශනා කරන්නට යෙදුනා මෙන්න මේ විදිහේ අපි මේ ඉදිරිපත් කරගන්න හදන විදිහේ උපදේශ මාලාවක් ඒ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් නැවත නැවතත් විශාල වශයෙන් පැමිණෙන යෝගාවචරයින්ට නැවත නැවත මේ උපදේශ දෙන්න යෑමේදී වෙහෙස ගතිය නිසා පසුවට ඒ ධර්ම දේශනාව ප්‍රතිගත කරන්න යෙදුනා ඊටත් පස්සේ ඒක පටිය අහලා ඒ හිත ප්‍රසාද කරගත්ත ප්‍රෝජන ගත්ත ජීවි පැවිදි භික්ෂු කියන උපාසක උපාසිකා භික්ෂු කියන සිල්මෑණිවරු සහිතව සියලු දෙනාගේම සහයෝගය නිසා මේක පොඩි පොතක් වශයෙන් මුද්‍රණය වෙන්න යෙදුනා. අපි අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මුල් පොත පදනම් කරගත්ත ඒ සැකිල්ලකින් සිංහලට නගාගත්ත රචනාවක් ධර්ම දේශනාවක් මාර්ගයෙන් උපදේශ මාර්ගයක් මාර්ග උපදේශමාලාවක් වශයෙන් ඉදිරිපත් කර ගන්නයි මුලින්ම කාරණාව සඳහන් කරන්නේ එහෙම නැත්නම් විපස්සනා භාවනාව කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දෙනකොට සඳහන් කරනවා විපස්සනා යෝගාවචරය විසින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සදින්ද්‍රයට ගොදුරු වෙන්නා වූ සෑම සියලු අරමුණු සහිතව මුළු ෂඩේන්ද්‍රිය තුරම සිදුවෙන නාම ධර්ම රූප ධර්ම වශයෙන් ඇති යථා අවබෝධය ලබා ගැනීමේ ප්‍රයත්නයකුයි මේ ෂඩේන්ද්‍රිය වශයෙන් ෂඩ් ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය හය වශයෙන් මෙතන සඳහන් වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය සහ හිත කියන මේ ඉන්ද්‍රිය ධර්ම හයයි මේ ඉන්ද්‍රිය ධර්ම හයට අපි කියනවා సంతానిය කියලා. සිංහලේ සඳහන් කරනවා సంతాනිය කියලා. මේ సంతాනියේ හිත සහ කය වශයෙන් කොටස් කරනවා. මේ කයේ තමයි මේ කායේන්ද්‍රිය පවතින්නේ. ඒ කයේම තමයි ඇස පවතින්නේ. කන පවතින්නේ. නාසය පවතින්නේ. දිව පවතින්නේ. මේ නිසා විපස්සනා යෝගාවචරය විසින් දකින්න සෑම අවස්ථාවක්ම ආහන සෑම අවස්ථාවක් ආග්‍රහණය කරන සෑම අවස්ථාවක් රස බලන සෑම අවස්ථාවක් ස්පර්ශය ලබන සෑම අවස්ථාවක්ම හිතට හිතවිල්ලක් නැගෙන හිතෙන් කල්පනා කරන සෑම අවස්ථාවක්ම භාවනාවට නංවනවා. මානසික කාර්යයට හසු කරගන්නවා. වෙන විදිහකට කියනවා නම් සිංහලේ දැනට භාවිත වෙන ක්‍රමයට මෙනෙහි කිරීමට ලක් කරගන්නවා. දකින වාරයක් පාස දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. ඇහුම් කන්දෙන වාරයක් පාස අහනවා අහනවා කියලා මෙනෙහි කරනවා. ආග්‍රහණ කරන වාරයක් පාස ගන්ධ සුවඳ වශයෙන් මෙනෙහි කරනවා. ආග්‍රහණයේ වශයෙන් මෙනෙහි කරනවා. ජීවිත රස දැනෙන වාරයක් පාස දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ශරීරයේ ස්පර්ශ ලබන වාරයක් පාස ආස්වාස ප්‍රස්වාස රැල්ල හෝ වේවා නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම හෝ වේවා උණුසුමක් කිසිලසක් හෝ වේවා වාඩි වී සිටින ඉරියව්ව හෝ වේවා හතෙන තනක් හෝ වේවා සුවපාසු ආසනයක් වේවා හිතගෙන ඉන්න ඉරියව්වක් වේවා මොනම දෙයක් වුණත් මේ ශරීරයට ලැබෙන ස්පර්ශ වශයෙන් හැපෙනවා දැනෙනවා වශයෙන් වෙනවා හිතට හිතවිල්ලක් එනකොට හිතනවා හිතනවා සැලසුම් කරනවා සැලසුම් කරනවා හිතෙන් දකින්නවා නම් දකින්නවා දකින්නවා හිතෙන් අහුන් කන් දෙනවා නම් අහනවා අහනවා හිතේ යනවා නම් යනවා යනවා කියලා ඒ අරමුණ අස්පනා පිටම කියෙද්දි වර්තමානවම කියෙද්දි මෙනෙහි කිරීමයි අපි මේ සදින්ද්‍රිය තුල පහළ වෙන්නා වූ සෑම සංසිද්ධියක්ම භාවනාවට නංව ගන්නවා කියන අදහස් කරන්නේ. මේ නිසා යෝගාවචරයාගේ මුළු දවසම භාවනාවට ප්‍රයෝජන ගන්න පුළුවන් ආහාරයක් කරගන්න පුළුවන්. නමුත් මේ කටයුතු ඒ කියන්නේ ඇහි දැකී ආග්‍රහණය කිරීම ගඳ සුවඳ දැනීම ස්පර්ශය ලැබීම පිටින් හිතවිලි සිටින් බොහෝම වේගයෙන් ඉතාම යෝසුලේ සංකීර්ණව සිදුවෙන නිසා මූලික යෝගාවචරයේකට මේකට දැස ගන්න ආධිකම්මිකයකට මේක ටිකක් සංකීර්ණ වැඩ පිළිවෙලක් වෙනවා එක සැරේම කරගන්න. මේ නිසා ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා අවසාන පරමාර්ථයේ වශයෙන් මේ සියලුම දෙයක් දැක දැනගන්න පුළුවන් වෙන විදිහට ප්‍රමාණිකූලව වැඩිගෙන යන ප්‍රතිපදා මාලාවක් ශික්ෂණ මාර්ගයක්. ඒ නිසා ප්‍රධාන වශයෙන් ප්‍රථමයෙන් පුහුණු කරන කාලය ඉදිරිපත් කරගන්නේ ප්‍රකට අරමුණක් නිතර පවතින අරමුණ දැක දැනගන්න පුළුවන් ලේසි අරමුණකින් පටන් ගන්න. ඒ නිසා මහා සීසයදෝ අනිවාර්ත කරන අනුදන වදාරන මහා සී භාවනා ක්‍රමයේදී ආස්වාද ප්‍රසවාස රැල්ල අනුව උදරියේ සිදුවෙනා වූ ක්‍රියාකාරකමට හිත යොදවනවා. යෝගාවචරයාට තමන්ගේ හිත මේ උදරයට යොමු කරලා ඒ දිහාවට ඇහෙන් බලාගෙන ඉන්න වගේ බලාගෙන ඉන්නකොට ඇතිවෙනවා ආස්වාස වශයෙන් හුස්ම ඇතුළට එනකොට උදරයේ තීන්දීමක් සිද්ධ වෙනවා ප්‍රස්වාස වශයෙන් හුස්පරල පිට වෙනකොට උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා මේක තමයි යෝගාවචරය මුලින් ඉදිරිපත් කරන්නේ තමන්ට සුදුසු ආසනයක් හදලා සූදානම් කරලා පරියන්තයේදී මේ යායාමේට සූදානම් වෙන යෝගාවචරය හොඳට සක්මන් කරලා කය කර්මණ්‍ය කරගෙන ආසනයේ වාඩි වෙලා ඉරියව්වට හිත යොදලා ඉරියව්වේ අපහසුකම් නැති වෙන විදිහට ටික වේලාවක් පහසුවෙන් සමබරව ඉන්න පුළුවන් වෙන විදිහට කය තැන්පත් කරගෙන ඊළඟට ඒ ශාන්ත හිත අවධානමත් හිත උදරයට යොමු කරනවා. යොමු කරලා ආස්වාද ආස්වාදය සමග සිදුවෙන මේ තීන්දීමට හිත යොමු. යොමලා ආස්වාදය සමග හිතේ තීන්දීම සිදුවෙන වේලාවෙදීම තින්දෙනවා තින්දෙනවා කියලා හිත එහි නැවත නැවතත් මෙනෙහි කරනවා. එතකොට හිත පිට යන්නේ නැතුව නතර වෙනවා නැත්නම් තින්දීම සමගව ගමන් කරනවා ඊගාවට හැකිලිම සිදු වෙන වෙලාවේදී හැකි වෙනවා හැකි වෙනවා කියලා මෙනෙහි කරනවා මේ විදිහට හිත උබරයේ මේ ක්‍රියාවලියට වැටුනහම හරියට ඇහෙන් බලාගෙන ඉන්නවා වගේ තින්දීම මතුවෙන මුල කොටස තින්දීමේ නැද හරිය තින්දීමේ අග හැකිලිමේ මුල හැකිලිමේ නැද හැකිලිමේ අග වශයෙන් හැකිතාක් දෙකට අඛණ්ඩව දිගින් දිගට සාවධානව මේ දෙකට හිත එල්ල කරනවා. එල්ල කරමින් ගත කරනකොට වැඩ වඩා මේ පින්දීමේ විස්තර, දැකිලීමේ විස්තර යෝගාවචරයට දැක ගන්නට දැනගන්න ලැබෙනවා. මේ වෙලාවේදී අත් එක වහගෙන හිටියට හරියට ඇහෙන් බලාගෙන ඉන්න වගේ වැඩේ සිද්ධ වෙද්දිම පින්දීම සිද්ධ වෙද්දිම පින්දීම මෙනෙහි කරමින් පින්දීම අධ්‍යයනය කරනවා. හැකිලිම සිද්ධ වෙද්දීම හැකිලිම මෙනෙහි කරගීම හැකිලිම අධ්‍යයනය කරනවා. මේ තමයි භාවනාව පටන් අරගන්න ස්වරූපය. මේ විදිහට පරියන්කේ කෙරගෙන යනකොට නුපුහුණු හිතක් කලකොල හිතක් සහිතව යඩට බහින ආධිකම්මික යෝගාවචරයේ හිත වරින් වර මේ අරමුණින් පිට යන්න බලනවා. හිතට හිතවිලි එනවා. මේක හොඳයි කියලා හිතෙනවා. මේක නරකයි කියලා හිතෙනවා. මේක කරගෙන යනවා නම් ගැළපෙනවයි කියලා හිතෙනවා. මේ දේ මොකටද කියලා හිතෙනවා. අන්න ওই විදිහට හිතට විවිධාකාර හිතවිලි එනවා. මේ හිතවිලි එනකොට අර හිඳීම දිහාවට, හැකිලිම දිහාවට වශයෙන් උදරයට යොමු කරගෙන හිත වෙන අතකට කැඩිලා යනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයට වැටුණා නම් දැන් හිත තියෙන්නේ මූල කර්මස්ථානයේ නොවේ හිත පිට ගියයි කියලා දැන් හිත පිට ගිය බව මෙනෙහි කරනවා. හිත පිට ගියා හිත පිට ගියායි කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරගෙන ඉන්නකොට අර වේගයෙන් බාහිරට ඇදිලා වේගයෙන් ඈතට යන හිත නතර වෙන ගතියක් තියෙනවා. හිත මෙල්ල වෙන ගතියක් තියෙනවා. අන්න එහෙම හිතේ මෙල්ල වෙන ගතියක් පවතිනවා නම් හිතේ විවේක ස්වરૂපයක් තියෙනවා නම් නැවතත් ගනනලා අර මුලින් කෙරුවා වගේ තින්දෙන අවස්ථාව නම් තින්දීම වශයෙන් මෙනෙහි කරමින් තින්දීම විස්තර බලා ගන්න. හැකිලෙන අවස්ථාව නම් හැකිලීම වශයෙන් මෙනෙහි කරමින් හැකිලීම බලා ගන්නවා. ඒ අනුව නැවතත් මූල කර්මස්ථානයේ දිගේ මෙනෙහි කරගෙන යනවා. මේව කරගෙන යනකොට නැවත නැවතත් හිත පිට යෑම ස්වરૂපයි ඒක ගැන හිතනවත් කරගන්න ඕනේ නෑ. සෑම අවස්ථාවකම හිතවිලි පැන නගින වෙලාවට හිතවිලි වශයෙන් මෙනෙහි කරනවා. සැලසුම් කරන වෙලාවට සැලසුම් වශයෙන් මෙනෙහි කරනවා. හිතෙන් දකිනවනම් දැකීම දැකීම කියලා මෙනෙහි කරනවා. හිතෙන් අහනවනම් අහනවා අහනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට හිත එම්පත් වෙනවනම් හිතේ ඉඩක් පහඩුවක් ලැබෙනවනම් හිත නැවත ගෙනල්ලා ඉන්දීමේ හැකීමේ යොදවනවා. මේ විදිහට භාවනාව කරගෙන යන යෝගාවචරයට කිප වේලාවකින් ඒ ඒ යෝගාවචරයාගේ ශරීර ස්වરૂපය අනුව කායික තමන් ඉන්නේ ඉරියව්වේ කායික වේදනාවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වේදනාවල් යම් කිසි ප්‍රමාණයකට ඉදිරිපත් වෙලා ප්‍රකට වෙනකොට අර උදරයේ යොමු කරගෙන හිටපු හිත ඉබේම අර වේදනාව දිහාට ඇදිලා යන ගතියක් එනවා. නැත්තම් වේදනාව විසින් හිත පැහැර ගන්න ගතියකට එනවා. එහෙම හිත වේදනාව දිහාට යනකොට මේ වෙලාවට මතුවෙන දුක් වේදනා අන්නේ දුක් වේදනා නිසා තමන්ගේ ඉරියව්ව වෙනස් කරන්නට නැත්නම් පහසුවක් ඇති කරගන්නට හිතට ආසාවක් ඇති වෙනවා චේතනා පහළ වෙනවා. යෝගාවචරය අසුලුවන් කරන් අන්නේ විදිහේ මට දැන් ඉරියව්ව වෙනස් කරන්න චේතනාව පහළ වුණා කියලා චේතනාව අල්ලගන්න උත්සාහ කරනවා. ඒ විදිහට චේතනාව අල්ලගන්න පුළුවන් වුණොත් ඒ චේතනාවේ වැඩි යamak සිදු වෙනවා. නැත්නම් ඒ චේතනාව ලොක් වෙන ගතියක් වෙනවා. ඒක නතර වෙනවා. එහෙම වුණොත් තමන්න පුළුවන් වෙනවා තවත් මොහොතක් දෙකක් නැවත පිම්බීම හැකිරීම වාර දෙක තුනක් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට වේදනාවක් නැතිලා යන්න පුළුවන් නැත්නම් වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වෙනවා නම් නොදැනීම හිත පැහැර ගැනීමක් සිද්ධ වෙනවා වේදනාවෙන්. ඒ විදිහට ගියාම නැවතත් ඒ වේදනානුකූලව ඉරියව් වෙනස් කරන්නට පහළ වෙන චේතනාව දකින්න. මේ විදිහට කටයුතු කරන වෙලාවේදී එක උපදේශයක් එක ආත්මෝපදේශයක් යෝගාවතරය දැනගෙන කියනවා නම් දේශී මොකද ඉවසන්නා නිවනට ළඟයි කියන ආත්මපදේශය. යම් කිසි කෙනෙක් ඉවසනවා නම් අන්න එයා නිවන දිහාවට යනවා. නොයවසන සුළු කෙනාට නිවන දුරයි. ඒ කොහොමද? මේ අර කියන විදිහට පින්දීම හැකිලිම දිගේ විචාර සාවධානව හිත යොමාගෙන කටයුතු කරන යෝගාවචරයට මේ වේදනාවක් ආපු ගමන් නොයවසා නොවිමසලා නොබලා වහාම ඉරියව් වෙනස් කරන තරමට ගියොත් අර මේ තාක්කල් එකතු කරගත්ත සමාධිය කැඩිලා යනවා. සමාධිය විසිරිය. ඒ සමාධිය විසිරී ගිය විටක විපස්සනා ඥාන පහළ වෙන්න විදිහක් නැහැ. ප්‍රඥාව පහළ වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මාර්ග ඥාන පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඵල ඥානයක් ඒ අනුව පහළ වෙන නිවනකට මාර්ගයේ ඇහිලා යනවා. මොකද සමාධිය නිතර නිතර කැඩෙන නිසා. ඒ නිසා යෝග අවතරය බලන්න ඕනේ කිම්බීමෙන් හැකිලීමෙන් වශයෙන් එක අරමුණක වැඩි වේලාවක් හිත අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් ක්‍රමයෙන් ගැඹුරිනා වූ සමාධියට යාදෙන උදව් වෙන වැඩ පිළිවෙල. ඒ නිසා වෙනස් කරන්න හිතුණු පළියටම වෙනස් නොකර වෙනකට වඩා පුළුවන් ප්‍රමාණයට වඩා මොහොතක් දෙකක් හෝ විකටෝම සතිය පවත්වනවනම් ඒ යෝගාවචරයගේ හිත සමාධියේ වෙනකට වැඩි ගැඹුරකට දැස ගන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒ සමාධිමත් වෙච්ච හිතක තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. විපස්සනා ඥාන පහළ වෙන්නේ. මාර්ග ඥාන පහළ වෙන්නේ ඵල ඥාන පහළ. ඒ නිසා ඊවසලා බලල වේදනාව ආපු ඵලයට වෙනස් කරන්න තෝ චේතනාව දිහත් බලල ඒ චේතනාවත් නතර කිරීමෙන් වේදනාව අනුව ඉරියව් වෙනස් කිරීම නොකර විකට භාවනා කරන කෙනා ඉවසීවන්තයා අන්නර විදිහේ ප්‍රඥාවට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබා ගන්නවා. මේ විදිහට කටයුතු කරන නමුත් ආධිකම්මික යෝගාවචරයට සමහර විටක මේ වේදනාවේ උග්‍ර භාවය නිසා ඉරියව් වෙනස් කරන්නට ඇත්තටම වෙනස් කරන්නට ඉවසිල්ලෙන් යුතුව උනත් වෙනස් කරන්න අවස්ථාවක් එළමෙදී ඉඳී. ඒ තරමට මේ වේදනාවේ බලවත්කම තියෙනවනම් ඒ යෝගාවචරය ප්‍රථමයෙන්ම සුපුරුදු පරිදි චේතනාව දැකලා ඒ චේතනාව කෝලෝ මේ කිරියව වෙනස් කිරීමේ වැඩපිළිවෙල ලැබෙන බව කල්ලාතුව දැනගෙන ඒ කිරියව වෙනස් කිරීමේ සෑම ක්‍රියාකාරකමක්ම සතියෙන් යුක්තව මෙහිහිට කරනවා. කිරියව වෙනස් කරනකොට හඳ ඉදිරියට නැමෙනවනේ ඉදිරියට නැමෙනවා නැමෙනවා කියලා මෙනෙහි කරමින් හඳ නමනවා. අත කියලා පයේ බර බුරු කරනවනේ අත තැබීම අත විජු වීම කය බුරුල් වීම, කය දිගහැරීම, කය ආකාරයේ වෙනස් කොට නැති තැන්පත් කිරීම මේ විදිහට හඳේ ශරීරයේ සිදුවෙන සෑම දෙයක්ම සතියෙන් යුක්තව හිමිහිට කරන ගමන් අර ඉරියව් වෙනස් කිරීම කියන එක වචනේ එක වැඩේ ඇතුළත තියෙන පුංචි පුංචි වැඩ රාශිය දකිමින් මෙනෙහි කරමින්ම ඉරියව් වෙනස් කරලා නැවතත් අර වේදනාවේ ප්‍රශ්නේ විසඳුණු ගමන් හිතනවටත් පිම්බීම හැකිලිම දිහාවට යොදවනවා. ඒ වගේම පරියන්ති අවසානයේ නැගිටින අවස්ථාවේදී තමන්ට නැගිටීමේ චේතනාව පහළ වෙන හැටි ඒ චේතනානුකූලව ශරීරයේ ඉඳින ඉරියව්වේ සිට නැගිටින ඉරියව්වට විශාල වෙලා යන හැටි විස්තර වෙන හැටි පොඩි පොඩි වැඩ වශයෙන් දකින්න මෙනෙහි කරමින් කටයුතු කරනවා. ඒ විදිහට නැගිටින අවස්ථාවල ඒ විදිහට ඉරියව් වෙනස් කරන අවස්ථාවල යෝගාවචරය නැවතිල්ලේ කටයුතු කරනවා. උපදේශයක් දෙනවා ආධිකම්මික යෝගාවචරයට හරියට කොණ්ඩේ අමාරු තියෙන කෙනෙක් වගේ ලෙඩෙක් වේසේ පාලි භාෂාවෙන් සඳහන් කරන්නේ බලවා දුබලෝ රිව බලවත් පුද්ගලයෙක් වුණත් කාය බල ශක්තිය ඇති කෙනෙක් වුණත් දුර්වල පුද්ගලයෙක් විදිහට වැඩ කරනවා කාය වැඩ කරමින් එහි ඇති කුඩා අණු කුඩා ක්‍රියාකාරකම් මෙනෙහි කරමින්ම කටයුතු කරනවා මේ අනුව පරියන්කේ ගත කරන යෝගාවචරය මේ විදිහට මූල කර්මස්ථානයේ යෙදෙනකොට අර කියන විදිහට හිත පිට යෑමෙන් මූල කර්මස්ථානයේට වැඩපිළිවෙලට බාධා වෙන්න පුළුවන්. නමුත් බාධා කරගන්න නැතුව හිත පිට යන බව මෙනෙහි කරනවා. මේ විදිහට වේදනාවක් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන වෙලාවෙදී කරන සෑම දෙයක්ම සතියට මානසිකාරයට මෙනෙහි කිරීමට හසු කරගන්නවා. සමහරවිට බාහිර ශබ්ද ඇහෙනවා. ස්වාධායන වෙලාවෙ හිතටි ගැසිලා පිට යනවා. ඒ වෙලාවට ඇහෙනවා ඇහෙනවායි කියලා මෙනෙහි කරනකොට සද්දේ දිගේ හිත පිට යෑම නතර වෙන්න ඉඩ තියෙනවා. එතකොට පුළුවන් වෙනවා වැඩි වෙලාවක් බාධා සහිතව ගත නොකර නැවත හිත ප්‍රශ්නකට තැන්පත් කරගෙන මූල කර්මස්ථානයේ භාවනා කරන්න. මේ විදිහට පරියන්තයේදී යෝගාවචරය පුළුවන් තරම් වැඩි වෙලාවක් අර ප්‍රකට වූ මූල කර්මස්ථානයේ කටයුතු කරනවා යම් වෙලාවකදී මුල ඉඳලම යෝගාවචරයට මේ කිඳීම වැටෙන්නේ නැහැ හැකිලිම වැටෙන්නේ නැහැ සියුම් භාවයකට කියනවනේ තමන්ගේ දකුණු අතේ අත්ල උදරයේ මත තැන්පත් කරගත්තාම යෝගාවචරයට ඒ ප්‍රකට අප්‍රකට භාවයේ කායික වශයෙන්ම දැනගන්න පුළුවන්. එතකොට දැස ගැනීම, පටන් ගැනීම ලේසි වෙන්න පුළුවන්. එහෙම කරන්නේ මුලදීම සියුම් භාවයක් දැනෙන්නේ නැත්තො නැති ඇත්තෝ එහෙම කරන්න ඕනේ හිතින්ම දැනගෙන කටයුතු කරගෙන යන්න පුළුවන් මේ විදිහට ආධිකම්මික යෝගාවචරයට පරියන්කයේදී කළ යුතු විස්තර මේ විදිහට කිතියෙන් සඳහන් කරනවා වගේම ඒ වාගේ දැනගත යුතු අංග තුනක් ප්‍රධාන වශයෙන් කියනවා එකක් තමයි මේ විස්තර කරන්න යෙදුණු පරියන්කය ඊළඟට යෝගාවචරය භාවනාව සක්මනට දීර්ඝ කර ගන්නවා පතුරවා ගන්නවා ඒ වාගේම එදිනදා කටයුතු කරන අවස්ථාවකත් සතිය වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් භාවනාව දිගු කරගන්නවා. ඊගාවට අපි බලමු සක්මන් කරන අවස්ථාව යෝගාවචරය පරියන්කේ නැගිටලා සක්මන්වලට සුදුසු ස්ථානයකට ගිහිල්ලා හිතින් අරමුණු කරනවා මම මෙතන සිට අතන දක්වා සක්මන් කරනවා කියලා අදිස්ථාන කරනවා. අදිස්ථාන කරලා තමන්ගේ දකුණු පාය මුල් කරගෙන දකුණ කියන අවස්ථාවේදී දකුණු පායට හිත යොදමින් දකුණ වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට වම් පායේ මාරුව වෙන වෙලාවේදී වම් පාය ක්‍රියාත්මක කරන වෙලාවේදී වම වශයෙන් මෙනෙහි කරනවා. මේ විදිහට වමය දකුණය වම දකුණ වශයෙන් පරියන්කේ නැගිටපු ගමම යෝගාවචරය සාමාන්‍ය වේගයකින් සක්මනේ එහා කෙළවරටත් මෙහා කෙළවරටත් ගමන් කරනවා. ගමන් කරන වාරයක් පාසා වම ක්‍රියාත්මක වෙනකොට වම් පායටත් දකුණ ක්‍රියාත්මක වෙනකොට දකුණු පායටත් විනාඩි 20ක් පමණ ප්‍රමාණයක් සක්මන් කරනකොට කය අර හිර වෙලා තද වෙලා තිබුණ ගති සහැල්ලු වෙන්න ගන්නවා හිත නැවතත් අලුත් වෙනවා සමාධිය වැඩෙන්න ගන්නවා එතකොට අර වම කියපු දකුණ කියපු වශයෙන් මෙනෙහි කරපු එක පියවරක් විස්තර වශයෙන් මෙනෙහි කරනවා දකුණු පාය එසවීම කෙරෙන අවස්ථාවේදී එසවීම වශයෙන් තබන අවස්ථාවේදී තැබීම වශයෙන් වම් පාය ඔසවන අවස්ථාවේදී එසවීම වශයෙන් තබන අවස්ථාවේදී තැබීම වශයෙන් ඔසවන අවස්ථාවේදී යෝගාවචරය ඔසවන ඔසවනයි කියලා ඔසවන ගමන් ඒ පයේ ඇතිවෙනා වූ සැහැල්ලු ගති, බර ගති, ගලාගෙන යන ගති, සමහරවිට විදුලි වේග වගේ වැඩ කරන හැටි, යොදුරන හැටි, දෙදරුම් කරන හැටි මේ ඕනම දෙයක් මතුවෙනකොට සෑම දෙයක්ම මම දැනගනිමි කියන අදහසෙන් ප්‍රසවීම මෙනෙහි කරනවා. තබන වෙලාවේදී සැහැල්ලු ගතිය බරට හැදෙන හැටි, පය ගිල පොළවේ හැපෙන හැටි, මේ සෑම දෙයක්ම මෙනෙහි කරනවා. හිතින් දැක ගන්නවා නමුත් මෙනෙහි කරන්නේ තබනවා තබනවා මේ විදිහට වම පය එසවීම තැබීම, දකුණු පය එසවීම තැබීම වශයෙන් මෙනෙහි කරමින් අර සක්මනම වැඩි සමාධියකට තුරු දෙන විදිහට වැඩි විස්තර දකින්නේ තවත් විනාඩි 20ක් විතර මෙනෙහි කරලා හිත යාදෙනවා නම් සමාධියේ වැඩිමක් සිද්ධ වෙනවා නම් අවසාන විනාඩි 20දී එසවීමය යැවීමය ලැබීමය වශයෙන් එක පියවරක් කොටස් තුනකට මෙනෙහි කිරීම පටන් ගන්නවා මේක එක සංකීර්ණ අවස්ථාවක් මුල් යෝග අවධිකක් වෙහෙස වෙන්න පුළුවන් මේ අවස්ථාව ඒ නිසා ඒ විදිහට මෙනෙහි කිරීම සහ මනස්කාරය ප්‍රවැත්වීම වෙහෙස ගතියක් තියෙනවනම් වම දකුණ වශයෙන් එසවීම තැබීම වශයෙන් මුල් කාලේ කරපුවාම ප්‍රමාණවත් වෙනවා. පුළුවන් නම් විතරක් තමයි එසවීමය, යැවීමය, තැබීමේ වශයෙන් විස්තර වශයෙන් මෙනෙහි කරන්නේ. ඒ විදිහට මෙනෙහි කරනකොට එසවීමේ ඇති කායික ක්‍රියා දැනෙන දැනීම් රාශියම අල්ලා ගන්න අදහසක් තියෙනවා. යවන අවස්ථාවෙන් එකවන අවස්ථාව වෙනස් වෙන හැටි විස්තර වශයෙන් දැකදලා කලා ගන්නවා. ඒ වගේම යවන අවස්ථාවෙන් තබන අවස්ථාව වෙන වෙන හැටි විස්තර දැනගන්න මේ විස්තර දැනගන්න විවිධ වශයෙන් දකින්නා කියන අදහසෙන් විපස්සනා පස්සනා කියලා කියන්නේ දැක්ම. වි කියලා කියන්නේ විවිධාකාරයක. දැක්කට ඇති කියලා හිතෙන්නේ ඒ ගත යුතු සෑම සියලු ප්‍රතිපස්ම දැක ගන්නා ස්වරූපේ ඒ සක්මන පවත් ගන්නවා. ඒ සක්මන එසවීම යැවීම තැබීම වශයෙන් විස්තර කරගත්ත යෝගාවචරය සක්මන කෙලවරට ගිහිල්ලා නතර වෙනවා හිත ගන්නවා හිතගෙන ඉන්නේ ඉරියව්ව හිතෙමි හිතෙමි කියලා මෙනෙහි කරනවා හැරෙන්න හිතෙන්නේ හිතෙනවා හැරෙනවා හැරෙනවා කියලා හැරෙන්න හිතෙනවා හැරෙනවා හැරිලා නැවතත් හිත ගන්නවා නැවතත් දකුණු කකුලෙන් පටන් අරගෙන එසවීම යැවීම තැබීම වශයෙන් ඉතාම අඩු වේගයක් වෙනවා මෙනෙහි කිරීම වැඩි කායික ක්‍රියාකාරකම අඩුයි සමාධිය ප්‍රකටයි ඒ විදිහට සමාධිය යාවීගෙන එනකොට නැවතත් ගිහිල්ලා අර පරියන්කේම වාඩි වුණාම අර මුල් පරියන්කේට වැඩි වෙලාවක් දීර්ඝ කාලයක් දැන් ගත කරගන්න පුළුවන් වෙනවා එකක් කාය ව්‍යායාම වෙලා තියෙනවා සමබර වෙලා තියෙනවා දෙක සමාධිමත් හිතකින් කටයුතු වෙනවා ඒ වෙලාවේදී වාඩි වෙන සෑම ඉරියව්වකම හිත යොදමින් නැවත පරියන්කේ වාඩි වෙනවා අර කලින් විස්තර කරපු විදිහට ඉන්දියන හැකිලිය ප්‍රධාන කරගෙන භාවනාව ගෙනියනවා. මේ විදිහට දවසේ වැඩි වෙනවා. දවසට 24ක් අපි කාට සමානව ලැබෙනවා. එයින් යෝගාවචරය පූර්ණ කාලින භාවනා කරන යෝගාවචරය දවසේ වැඩි වෙලාවක් මේ විදිහට සක්මනට සහ පරියන්කයට යොදා ගන්න දිනචරියාව හදා ගන්නවා. ඒ වාගේම අපිට මේ දිනචරියාව පවත්වාදී නොයෙකුත් විවිධ ඉරියව් වලට මාරු වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දවසේ ඉදින්දා කටයුතු රාශියක් කරන්න සිද්ධ වෙනවා. ඒ කරන සෑම අවස්ථාවකදීම සම්මත ක්‍රමයට තමන්ට තේරෙන ආකාරයට ඒ සෑම දෙයක්ම මෙනෙහි කිරීමට පහසු වෙන්න දේවල් නැවතිල්ලේ කරන්ටි ගන්නවා. යෝගාවචරය කැමත දානෙට වාඩි වෙන වෙලාවට ඒ තමන් කෙමින් සීග්‍රේ යෝගාවචර ස්වරූපයෙන් එතෙන්ට යනවා යනකොට කැම වේල දකින අවස්ථාවේදීම දැකීම මෙනෙහි කරනවා ඊගාවට තමන්ගේ ප්‍රමාණය තමන්ගේ භාජනයට බෙදා ගන්න අවස්ථාවලදී ඒ අතේ පයේ සිටින සෑම වැඩ පිළිවෙලක්ම සතියෙන් යුක්තව සීයෙන් යුක්තව කරගන්නවා සෑම පිටක් පාසා මුඛයේ තියෙන අවස්ථාව දිවේ ගැටීමත් සමගම රස වැටෙහි යන ආකාරය බඩගිනි තිබුණු ශරීරයේ දැන් බඩ පිරුණු ශරීරයකට දෙවෙන හැටි ඉරියව් පහසු වෙන හැටි කායට කාය ශක්තිය වැඩෙන හැටි මේ සෑම සියලු දෙයක්ම යෝගාවචරය දැක ගන්නා සුළුව ආධ්‍යාත්මිකව අයතල සිදුවෙන සෑම දෙයක්ම දැක ගන්නා සුළුව කැම ගන්න අවස්ථාවේදී පවිත්‍රව මෙනෙහි කරන්න ඕනේ. විශේෂයෙන්ම යෝගාවචරයන්ට පහසු දුෂ්කර අවස්ථාවක් තමයි මේ කැම ගන්න අවස්ථාවේදී මෙනෙහි කිරීම. මොකද එතනට ඉන්ද්‍රයන් 6ම වගේ සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ ගලායන අරමුණු රාශි රාශි වශයෙන් ගමන් එන නිසා බොහෝ දේවල් මෙනෙහි කරගන්න බැරුව අතහැරෙනවා. නමුත් ඒ ගැන කනගාටු වෙන්නේ නැතුව හැකි සෑම දෙයක්ම මෙනෙහි කරමි කියන අදහසෙන් කරගෙන යනකොට සමාධිය වැඩෙනකොට යෝගාවචරයට ඊට වඩා සංකීර්ණ වැඩ රාශියක් කරද්දී උනත් මෙනෙහි කිරීම පවත්වා ගන්න පුළුවන්. සක්මන් කරනකොට උනත් මුලදී දවස් දෙකේ තුනේදී යෝගාවචරයේ හිත වික්ෂිප්ත වෙනවා කරදරයක් වශයෙන් වැටෙනවා. නමුත් දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒක රසයක් ඒකේ විවේකයක් දැනෙන්න ගන්නවා. ආහාර ගන්න අවස්ථාවේදී මේ වාගේ සවිස්තරව දැක් බලා ගැනීම මුලදි කරදරයක් වශයෙන් නොකල හැක්කක් වශයෙන් දුෂ්කර දෙයක් විදිහට වැටුණාට සමාධියේ යම් කිසි ප්‍රමාණයකට වැඩෙනකොට එච්චර වෙහසක් නොදැනී යනවා ඒ සෑම ක්‍රියාවක්ම අනුක්‍රියාවක්ම සතියට අල්ලා ගන්න පුළුවන් ස්වරූපයකටපත් වෙනවා තමන් ඉන්න කාමරේ කුටියේ දොර අරින වහන වෙලාවල් තමන් ඇතුළට යන පිට වෙන වෙලාවල් හැම දින වෙලාවල් ඇඳුම් මාරු කරන වෙලාවල්, කන් පහසු කරන වෙලාවල්, දත් මදින වෙලාවල්, මූණ කටපය සෝදා ගන්න වෙලාවල් කියන මේ සෑම කටයුත්තකදීම කායික ක්‍රියා, චේතනාව පූර්ව කරගත්ත කායික ක්‍රියා. විශේෂයෙන්ම මුලින් චේතනාවම තියෙන දොර හරින්න ඕනේ කියලා ඊගාවට ඒ චේතනාන පූර්වකව අත, පය ක්‍රියාත්මක වෙන හැටි දකින්න. දකිනින් ඒ දැකීම හොඳ වෙන්න, දැකීම තහවුරු වෙන්න මෙනෙහි කිරීම කරනවා Tamanට වැටෙන තාලෙට. ඒ විදිහට යෝගාවචරය මුල් දවසේ සිදුවෙන කටයුතු පුළුවන් තරම් මෙනෙහි කිරීමට ලක් කරනවා නම් මුලදී දුෂ්කරතාවයේ මතුවෙනව ඒ දුෂ්කරතාවයට හා සමාන පහසුවක් ආයසංස රාශියක් අහු වෙනකොට යෝගාවචරයට ලබා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට දවස යෝගාවචර දවස ගත කරන යෝගාවචරයක් පරියන්කේ ගත කරනවා ත්‍ක්මනේ විදින අවස්ථාව වශයෙන් ගත කරනවා හිතගෙන ඉන්න අවස්ථාව ගත කරනවා අර කියන ඉරියව් වෙනස් වීම දවස පුරාම සිදු වෙලා අවසානයේ වෙහෙසක් ඇති වෙලා නිින්දට යන අවස්ථාව වැතිර ගන්න අවස්ථාවටපත් වෙනවා. ඒ අවස්ථාවේදී වුණත් මේක දැන් වැඩ අතර අමතක කරන අතෑරලා දාන විවේක ගන්න අවස්ථාවක් වශයෙන් නෙවෙයි. ඒ අවස්ථාවේදී වුණත් හිතේ ඇත්තා වූ මම දැන් පාංශි වෙන්න ඕන කියන චේතනාව ඒ අනුව තමන්ගේ ඒ සයනේ දිහාවට යන හැටි සමනේ ගාව දිට ගන්න හැටි ඒ මත ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන් පාත් වෙන හැටි වාඩි වෙන හැටි ආදී විදිහට සෑම දෙයක්ම මෙහෙ කරන්න ඕනේ යම් කිසි කෙනෙක් මම පටන් ගන්න කෙනෙක් එහෙම නැත්නම් වැටෙන්නේ නැති කෙනෙක් කියලා මේ පුංචි පුංචි දේවල් අමතක කරන්න ගත්තොත් වෙන්නේ මොකද ඒ දේවල් විෂයේ ලබාගත හැකි ධර්ම කොටස් ගිලිහි යනවා. සතිය ගිලිහි යන නිසා දවස පුරා සිදුවෙන භාවනාවේ කඩතුළු හිතිනවා. දුර්වලකම් ඒ නිසා සෑම කුඩා අණු කොටසක්ම සතියට මෙනෙහි කිරීමට ලක් කරගනිමේ කියන චේතනාව යෝගාවචරය තුළ තියෙනවා. මේ විදිහට කිරීමේ ආනිසංස එහෙම නැත්නම් මේ පුංචි පුංචි වැඩ නැත්නම් මහා වැඩ ඇතුළේ තියෙන මේ පුංචි පුංචි වැඩ කොටස් පරිත්‍තරව මෙනෙහි කිරීමේ ආනිසංශ හොඳට ප්‍රකට වෙන ශාසන සිද්ධියක් තමයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වශයෙන් කටයුතු කරපු ආනන්ද ස්වාමීන් වහන්සේගේ රහත් වීමේ අවස්ථාව. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයට පමණක් උරුම වූ මේ කායගත සතිය, කය අනුව සිත පැවැත්වීම කියන භාවනාව තමයි ගත කළේ. ඒ දවසේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ රහ අරියත් මාර්ගඵල ඥාන ලබා ගැනීම අවස්ථාව බොහොම කුසීයෙන් ගත කළ දවසක් මොකද ඒ ඇලවෙනීදී අගේ සවිස්තර බලමේ වාඩි වෙලා දැන් ඇලවෙන්න චේතනාව පහළ වෙලා චේතනාවක් මෙනෙහි කරමින් තමන් වහන්සේගේ දෙපය පොළවෙන් ඔසවනවා උඩුකය දැන් හිස විශේෂයෙන් කොටේ දිහාවට පාස් වෙලා යන වෙලාවේදී මේ උන්වහන්සේගේ තිබුණු ඒ වීර්ය අධික තිබුණු අවස්ථාව සමාධිය පැත්තට යන සමබරතාවයේදී ඒ ක්ෂණයේදී කිසිම ඉරියව්වක් අසවල් ඉරියව්වේ කියලා කියාගන්න බැරි ඉරියව්වේදී අර සෝවාන් මාර්ගඵල ඥානයේ ඉඳලා මොන තරම් වේගයෙන් හිත විපස්සනා වැඩ කළාද කියනවනම් උන්වහන්සේගේ හිස කොට්ටේ වදින ක්ෂණය එන්ට කලින් සකදාගාමි මාර්ගඵල ඥානය, අනාගාමි මාර්ගඵල ඥානය, අරියත් මාර්ගඵල ඥානය, අමා මහ නිවන සාක්ෂාත් කරගන්න යෙදුණා. ඒ නිසා සෑම දිනම තේරුම් අරගන්න ඕන මේ කොයි මොහොතේදී අපිට ධර්මාවබෝධයේ වේද කියලා කියන්න බෑ. ඒ නිසා ධර්මයට ආරාධනා පූර්වක බව ධර්ම ගෞරවය අපේ සෑම මොහොතකම පවතින්න ඕනේ. ඒ නිසා මේ කුංචි කුංචි කොටස් අමතක වුණාට කමක් නැහැ. මම නවකයේක මම අසවල් අසවල් නොදන්නති කෙනෙක් කියලා පහුකිරුවොත් වෙන්නේ අන්නර වගේ ඒක වටින අවස්ථාව පන්න ගන්නවා. ඒ නිසා ඉරියව් වෙනස් කරන අවස්ථාවවලදී ඉරියාපත සංදිවලදී යෝගාවචරය විශේෂයෙන්ම සතිමත් වෙන්න ඕනේ. ප්‍රතිමත් වෙලා ඒ ක්‍රියා සංදිවල ඇති පුංචි පුංචි වැඩ පුංචි පුංචි වැඩවලදී ඒ ඒ වැඩේ අනුවම මෙනෙහි කරමින් සතිය පැවැත්වීම තමයි අපිට ගන්න පුළුවන් ඉතාමත්ම ආරක්ෂාකාරී වැඩ පිළිවෙල. ඒ නිසා යෝගාවචරය දවස පුරා කටයුතු කරන වෙලාවල් වලදී ඉරියව්වල මුලින් අපි කියනවා කිදින ඉරියව්ව, අවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, සැතපෙන ඉරියව්ව කියලා. නමුත් යෝගාවචරයාගේ ඇහැට ලක් වෙනවා මේට වැඩි විශාල ඉරියව් රාශියක්. මොකද මේ ඉඳීමේ ඉරියව්වේ අනුපුඩා ක්‍රියා රාශියක් පවතින. අවිධින ඉරියව්වේ එසවීම යැවීම තැබීම වශයෙන් කියනකොට කුඩා රාශි මේක ඇතුලේ පවතිනවා. ඒ වගේම හිතගෙන ඉන්න ඉරියව්වේ විවිධාකාර ආවෝධ කර යුතු කොටස් තියෙනවා. නිදාගෙන ඉන්න ඉරියව්වේ පවතිනවා. ඒ වගේම නිින්දට යන පළවෙනි පාත් වෙන අවස්ථාව, නිඳ ගන්න පාත් වෙන අවස්ථාව, හිත ගන්න ඒක වෙන අවස්ථාව ආදී සෑම වැඩකදීම සතිය මානසිකාරයේ පැවැත්වීම තමයි මේ විපස්සනා භාවනාවේදී කරන වැඩ පිළිවෙල. මේ වැඩ පිළිවෙල කරද්දී යෝගාවචරයට අහන වෙලාවල් හම්බ වෙනවා. දකින්න වෙලාවල් හම්බ වෙනවා. ආග්‍රහණය කරන වෙලාවල් ලැබෙනවා. ස්පර්ශ කරන වෙලාවල්, රස බලන වෙලාවල් සිතින් හිතන වෙලාවල්. මේ කරන වෙලාවල් වලදී අපි පුරුදු දිහි කාලේ හැටියට දකින දකින දේවල් බල බල නැත්නම් දැකීමේ හිත ලොල් කරගෙන අහන අහන සෑම දේවල් රස බලමින් ඇසීමේ හිත ලොල් කරගෙන ආග්‍රහණ වශයෙන් රස වශයෙන් ස්පර්ශ වශයෙන් හිතවිලි වශයෙන් විශාල රාශි වශයෙන් අරමුණු හිතට එළඹෙන විදිය ජීවන රටාවක් ගෙනිච්ච ප්‍රතිචාරමත් අපහසු වෙනවා මේව ගොනු කරගන්න මේව එක එකක් වශයෙන් දකින්න. ඒ නිසා ඉඳ ගන්න අවස්ථාවල හිට ගන්න අවස්ථාවලදී සක්මා කරන අවස්ථාවලදී යෝගාවචරය ඊටාම දුබලයේ කියස. හරියට දරුණු අසනීප ලෙඩක් හැදිලා කහ වුණ වගේ අසනීප ලෙඩක් හැදිලා සුව වෙනුවෙන් වෙන කෙනෙක් තමන්ගේ හෘදයට වැඩිය බර දෙන්නද කොන්දට බර දෙන්නද තමන්ගේ ඉරියව් පවත්වන්නේ කොහොමද? අන්න ඒ වගේ අසාධ්‍ය ප්‍රයෝගයකින් සුව වෙන කෙනෙක් වගේ කටයුතු කරන්න. ඒ වගේම අහන වෙලාවල් වලදී දකින වෙලාවල් වලදී යෝගාවචරයයි ඇහිම් විශේෂ දැකීම් විශේෂ ලොංගෙන් නොවෙන්න නම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ලැබුණු උපදේශ සතියේට දකින මොහොතක් පාසා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරලා ඒ දැකීමෙන් හිතට තමන්ට අරමුණු රාශි වශයෙන් පැමිණීම අඩු කිරීමේ අදහසෙන් අන්ධයෙක් ලෙස ක්‍රියා කරන්නයි කියලා කියනවා. කාණ කොච්චර අනුකම්පාවකින් කොච්චර ගැළපෙන විදිහට දීපු උපදේශයක්ද කියලා. ඇස් ඇත්තේ ඌද අන්ධයෙක්සේ ක්‍රියා කරන්නයි කියලා. තමන් දැක්කට ඒකට ආය වහා ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැහැ. දැකපු ගව හදාව දැකපු පුද්ගලයෙක් හැසිරෙන විදිහට නෙවෙයි හැසිරෙන්නේ. නොදැක්ක කෙනෙක් හැසිරෙන විදිහට. ඒ නිසා අරමුණු ඇතුළට එනවා විතරයි වහා ප්‍රතික්‍රියා දැක්වීමෙන් තමන්ගේ හිත විචිත්ත කරන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ඇස්සත්තේ අන්දේක්ෂයක කටයුතු කරන්නේ. ඒ නිසා හුඟම හුඟක්ම ලේසි ආරක්ෂක තමයි පුළුවන් තරම් තමන්ගේ ගමන් කරන වෙලාවට වැඩ කටයුතු කරන වෙලාවට බිමට හෙළූ නෙද්දකින් යුක්තව කටයුතු කරනවා නම් යටිය දකින්නෙත් නෑ දැකපු දේවල් වලට අන්ධයෙක් ලෙස කටයුතු කරන්න පිටින්න පුළුවන්. ඒ වගේම තමයි දවස පුරා අපි කනට ඇහෙන දේවල් කන නිතරම විවෘතව තියෙන ඉන්ද්‍රිය මේකට විවිධාකාර ශබ්ද ඇවිල්ලා වදින. ඒ වදින වෙලාව පාස සෑම දෙයක්ම අපිට කරන අහලා දැකලා පුරුදු අපේ පරණ දැනුම් තේරුම් ගන්න අනුව මේවා තෝරන්න බේරන්න කටයුතු කරන්න ගියොත් අපි අහන එක එකක් ඒ අහන දෙයට වහා ප්‍රතිචාර දක්වීමෙන් ඇතුළත කැළඹීම දෙකක්. ඒ නිසා යෝගාවචර හිතකට ඒක සප්පාය නැති වෙනවා. ඒ නිසා උපදේශයක් දෙනව කන් ඇත්තේ ධීර කුසේ කටයුතු කරන්නේ කියලා. එතකොට මේ යෝගාවචරය අහල ඇහිල්ලෙන් නතර කරනවා. නතර කරලා අහන බවට හිත යෙදීමක් වශයෙන් අහන අවස්ථාවේදී අහනවා අහනවා අහනවා කියලා මෙනෙහි කරනවා. එතකොට තමන් ඒ අහපු දේ භාෂාව මේකේ අර්ථය මේකේ මේක දේශපාලනය මේක ආර්ථිකය මේක සමාජීය මේක ඉදරන් පිනවනවයි ඒ කිසියම් අර්ථ බෙදන්නේ නැහැ. එයි ඇත්තා වූ ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් අර්ථ විශ්ලේෂණයකට යන්නේ නැහැ. ඇහිීම සිද්ධ වෙන බවෙන් නතර කරගන්නට අහනවා අහනවා කියලා මෙනෙහි කරනවා. දකින අවස්ථාවේදී Tamange ඇහැට ගොඩ වෙන්නා වූ රූපයේ ඇත්තා වූ වර්ණ සංඛාන සොයා බලා යාම ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් රූප නිමිති ගැනීමත් ලක්ෂණ වශයෙන් හෙවිල්ලක් උස දිග පළල ස්ත්‍රී පුරුෂ භාව ප්‍රිය අප්‍රිය භාව හෙවීමට යෑමෙන් සිද්ධ වෙන්නේ හිත වහා විචිත්ත භාවයට පත් වෙනවා. ඒ නිසා රූපේ දැක්ක පමණින් දැක්ක බව තේරුම් ගන්නට දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. ඒ රූපයේ මෙහෙම නලල මේ මේ කන මේ මේ ගෙල මේ මේ hina වෙනකොට මේ මේ කතා කරනකොට මේ මේ කියලා ඒ අනුව ව්‍යංජන අනුව්‍යංජන තෝරන්න යනවා. ඒ නිසා ඇස් ඇත්තේ අන්දේ කුසීද කටයුතු කරන්නේ. කන් ඇත්තේ දීර කුසේද කටයුතු කරන්න ඕන. බලය ඇත්තේ දුබල කුලසිත කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි මේ භාවනාවට පෙළඹෙන්නේ ඉස්සෙල්ලා තමයි මේ ජීවිතය ගත කරනකොට විවිධාකාර භෞතික ලෞකික දැනුම් සම්භාරයක් අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට යමක් ඇහෙනකොටම අර දැනුම් සම්භාරය තුළින් ඒක තෝරන්න, දේරන්න, සැලසුම් වලට යත්න ගතියටපත් වෙනවා. මේක කියන මනුස්සයා මෙහෙම කෙනෙක් ආනෙ නා මෙහෙම කෙනෙක් කියලා බාහිරේ තෝරන්න මනිතය. එහෙම වෙච්චාම වෙන්නේ අර ගෙනාවු ලෞකික දැනුමම ඒ පැත්ත මේ පැත්ත හරව හරව බලනවා මිසක් හිතට ස්වභාවිකව විපස්සනා වැඩෙන්න ඉඩක් නැති වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තකම මෙතනදී බිම කියන්නේ. ලෝකී ප්‍රඥාව බිම කියන්නේ. බිම කියලා මෝඩයකගේ හිත වෙන්නේ. තමයි මේ ලෝකේ දෙයක් ගන්නෙ මේ අද තමයි මේ වැඩේ පටන් අරගත්තේ ඒ නිසා තාම සාරවල ලාභාල පුරුදු වෙන කෙනෙක්ගේ ස්වરૂපයේ තියෙන නිසා විසරද දැනුම් විසරද උපදෙස් තීන් නතර කරන්නේ. මේ භාවනාව හරියන්න ඒ ලාභ ලෞකික දැනීම, භෞතික දැනීම, ලෝක දැනීම පැත්තක තියලා ධර්මයේ විකාශනය වෙන්න මේ වර්තමාන මොහොතේ නවම භාවයෙන් මුහුණ දෙන්නම වර්තමාන මොහොතේ අත්තා වූ සියලු දේම දැකගනිමේ දැනගනිමේ කියන අදහසෙන් කටයුතු කරන්න පරණ අර පුස්කාපු අච්චාරු වගේ හැදිලා තියෙන දැනුම කටයුතු කරනවා. එතකොට අලුත් වෙන ගතියක තියෙනවා. ඒ වගේම ඒ ගාථා පන්ති උපදේශන බලනවනම් යම් කිසි කෙනෙකුට දැනුම තියෙද්දි දැනුම නැති මොඩේක් විදිහට හැසිරෙනවා ඇස් තියෙන්නේ තේින්නත් කෙනෙක් විදිහට හැසිරෙනවා කන් තියෙන්නේ බීරක විදිහට හැසිරෙනවා කායික ශක්තිය කියන්නේ දුර්වල දෙකකින් ගොඩ එන දෙදෙක් විදිහට කටයුතු කරනවා මේ කරලා දේරන්න බැරි. ඒකෙදි තමන්ට මේ විදිහට නම් මම කළ යුතුයමයි මේක නම් ගිය යුතුයමයි කියලා සමාත හිතෙන් වශයෙන් තමනුත් බාහිරෙන් කවුරු හරි කියනවනම් දේරෙන්න බැරි නම් මලමිනියක්සේ මලකුණක්සේ ගත කරන්නයි කියලා කියනවා. මොකද අපිට මේ ජීවත් වෙන්න ඕන නිසා අමෘතේ නොමැරී ජීවත් වෙන්න ඕන නිසායි මැරෙන්න කියලා කියන්නේ. මැරේගා වගේ හැසිරීමෙන් ඒ අවස්ථාවට යන්න ඇරලා තමන්ගේ මේ පින්වත් භාවනා ජීවිතේ නොකඩා නොබිදාගෙන යන්න කියලා උපදේශ ලබලා දීලා තියෙනවා. ඒ නිසා මේ භාවනාවේදී යෝගාවචරය ඒ උපදේශ ක්‍රියාවට නැගෙන ප්‍රමාණයේ දක්ෂ කොච්චරද? ඒ හා ප්‍රමාණයක් හිතගත වශයෙන් සාන්ති tempatකමක් ඇති කරගන්න පුළුවන්. මේ සාන්ති tempatකම දවස පුරා පවතිනවනම් ඒ බව පරියන්කේදී තමන්ට වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන් සමාධිය දියුණු කරගන්න පුළුවන් කියන විදිහට ආනිසංස ලබලා දෙනවා. ඒ විදිහට සමාධිමත් හිතක් ඇති වුණා නම් යෝගාවචරයට වැටෙනවා භාවනා කරගෙන ඉන්නකොට හිතිවි කියනවා හිතිවිලි යනවා. නැවත හිතිවිලි එනවා නැවත හිතිවිලි යනවා. ශබ්ද එනවා ශබ්ද යනවා. වේදනා එනවා වේදනා යනවා. මේ විදිහේ සමාධියක් නැත්නම් සාමාන්‍ය විදිහට නම් බලන්නේ මේක ගන්නෙ කොහොමද? මම කල්පනා කරනවා, මට හිතෙනවා, මට ඇහෙනවා, මට වේදනාවක් එනවා. මේ යෝගාවචරය සමාධියට මුල් තැන දීලා සිතන වාරයක් පාසා සිතනවා සිතනවා කියලා මෙනෙහි කරනකොට ඒක සුදු හිතීමක් විතරයි. මම හිතනවා නෙවෙයි. ඇත්තට හිතේ වෙන්නේ. ඒ වගේම ශබ්ද ඇහෙනවා යෝගාවචරය ධීරවිතේ කටයුතු කරන ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට ඒ සද්දයෙන් තමයි බණිනවද ප්‍රශංසා කරනවද මේරි සද්දයක්ද ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද කිසි දෙයක් හොයන්න යන්නේ නැහැ. ඇහෙන බව මෙනෙහි කරනකොට ඇහිීමක් විතරයි හුදු ඇහිීමක් පමණයි. මම අහනවා මට ඇහෙනවයි කියලා අර පිටතරන පුරුදු නිත්‍ය සංඥාවට ඉඩ නැතුව යනවා. ඒ වගේම වාඩි වෙන අවස්ථාවකදී තමන්ට චේතනාව පහළ වෙලා මේ වාඩි වෙනවා වාඩි වෙනවා කියලා මෙනෙහි කරමින්ම එහි ඇති ක්‍රියා අනුක්‍රියා දක්මින් වාඩි වෙනකොට කුදු වාඩි වීම තමයි දකින්න. හිත නිස්කලංකේ නිවිසනසිල්ල වාඩි වීම දකින්නකොට වාඩි වීමේ සුද්ධ ක්‍රියාපිටිය වැඩපිළිවෙල තුල මමෙක් නැති බව. මමෙක් කියන බොරුවට ඉඩක් නැති බව යෝගාවකට වැටෙනවා. ඒ නිසා සමාධිමත් හිතට අරමුණක් ඉදිරියපත් වෙන වෙලාවෙදී ඒ අරමුණේ සෝ මේ හිතේ කියන මේ දෙන්නගේ නාම කොටස සහ රූප කොටස අතරමැද පැහැදිලිතාවයේ යම් තාක්ව ඒ තාක් මනෙක් මේක යෝගාවකට වැඩි කල නොවේ දවසක් දෙකක් ඇතුළත තේරුම් ගන්න පුළුවන් නමුත් තේරුම් ගන්න නම් මේ උපදේශ මාලාව හොඳට ගෞරවයෙන් හොඳම සැලකිල්ලකින් පිළිපදින්න ඕනේ පිළිපදලා හරියට අරමුණට හිත යෙදිච්ච වෙලාවක මෙනෙහි කිරීම පවතින තාක්කල් මමෙක් නැති බව. ඒ නිසා පින්දීම සිදුවෙන අවස්ථාවේ පින්දීම මෙනෙහි කරනවා නම් පින්දීමේ ඇති රූප ධර්ම වායුව ධාතුව අනුව දෙරපෙන සාද වෙන පෙරලෙන ගති දකිනවා. ඉතින් මමෙක් නෑ මම කිරීම කරන්නේ නැහැ මට නතර කරන්නත් බෑ. ඒ වාගෙම හැකිලීමේ දකිනවා. ඒ වාගෙම හිතවිලි වලක් දකිනවා. අහන දේ දකිනවා. දකින්න දේ දකිනවා. කිරියාව කරත් දකිනවා. හිතට හිතවිලි එන වෙලාවෙත් දකින්න. මේ විදිහට දකින්න දක්මේ යනකොට යෝගාවචරය සම්මතයේ තිබුණු මිත්‍යා මතේ මමයේ මාගේ මම කරනවාය මට කරන්න ඕනෑ කියන දේවල් අමතක කරන ඇත්ත ඇති හැටියෙන් දැකීම පහළ වෙනවා. ඒ නිසා මුලින්ම යෝගාවචරය දකින්නේ මේ කායික ක්‍රියාවලියේ කායානුපස්සනාවන් සිදුවෙන මේ වායෝ ධාතුවේ තද වෙන, තෙරපෙන, පෙරලෙන, දරණ ගති. මේ විදිහට කරගෙන කරගෙන යනකොට යෝගාවචරයා හිතේ නේන හිතවිලි වල මම හිතනවා මම සැලසුම් කරනවා මම කල්පනා කරනවා නෙවෙයි හිතවිලි එනවා සැලසුම් වෙනවා කල්පනා වෙනවා මේ විදිහට දකිනකොට හිතට අපි නොදැන නොදැක කිරේ පිටිපස්සේ මේ තාකල් සිදුවෙන සංසාරේ පුරා පැවතිච්ච වැඩ පිළිවෙල එකිනෙකට යාවිලා සංසාරේ ගැට ගැහෙන හැටි තේරෙන්න පටන් ගන්නවා මේකට කියන චිත්තානුපස්සනාව කියලා. හිතේ යස්තාව විවිධාකාර පැති ඔක්කොම දැක ගන්නා සුදේ භාවනා කරන්න නම් මම අයින් කරගන්න ඕනේ. මම අයින් වෙන්න නම් හිත තැන්පත් වෙන්න ඕනේ අරමුණ සුද්ධ වගේ දෙන්න. මේ විදිහට අරමුණට හිත සුද්ධව යාවෙන මූලක ගුණලා යාවෙන අවස්ථාවේ මෙනෙහි කිරීම කියනවා නම් මම නැතුව යනවා. එතකොට චිත්තානුපස්සනාවක් කියලා කියනවා. ඒ වගේම පරියන්ක භාවනා කරගෙන ඉන්න වෙලාවේදී වේදනාව මතුවේ. මේ අවස්ථාවේදී යෝග අවචරයට මේ වේදනාවය මේ වේදනාව දක්ින හිතය මේ හිත වේදනාව විශේෂයෙන්ම ඍජුව හරියට එල්ලේකින් යුක්තව යොමු කරන්න වේදනාවම මෙනෙහි කරන්න. හරියට ඒ තැනට පිටිකටකින් පෙන්වනවා වගේ සියුම්ම තැනට හිත යොදාගෙන වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනකොට මම විඳිනවය මට දුකක් හිතේ දෙ නැතුව සුද්ධ වේදනාව වැටෙන්න පටන් ගන්නවා මේක දවසින් දවස ගැඹුරෙන් ගැඹුරට යනකොට සමහර වෙලාවට කායික වේදනාව ඉතාම පදින් තිබුණත් හිතේ දුකක් නැතුව සමහර වෙලාවට මේකේ අරුමය වතේ හිතේ ප්‍රීතිය පහළ වෙනවා මේ තාක්කල් වේදනාව ආපුවාම අනිවාර්යයෙන්ම මට චෛතසික දුකක් ඇති වෙනවා. නමුත් භාවනාව නිසා අද බොහෝම උපේක්ෂාශීලීව එහි නොගැලී නොදැවි බලාගෙන ඉන්න පුළුවන් ගැතිය එනකොට මේ භාවනාවේ ආයතනක වැටෙනකොට මේ දුක සුඛයක් බවට පත් වෙනවා. භාවනාවේ සුඛයක් බවට පත් වෙනවා. එතන යෝගාවචරය මුළු කය ඇතුලෙන් ආව මේ සෑම සියලු ධර්ම වේදනාවක්ම ජය ගන්නවා. මේක කියනවා වේදනා විකේ කියලා. ඒ අවස්ථාවේ තමයි වටිනා සංදිස්ථානයක් යොදාගන්නවා. මේ නිසා කුංචු කුංචු වේදනා ඉවසුව තමයි ලොකු ලොකු වේදනා තුළින් සුඛය පහළ කරගන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය කුංචි අමාරුකම් කුංචි කැපකිරීම කරන්න ඕනේ ලොකු දේවල් ලබන්න. ඒ කුංචි දේවල් කරනකොට නොයසිලව කටයුතු කරනවා නම් තමන්ට බැරි නම් ඒ වෙනුවෙන් හිත හදාගෙන ඉවසන්න කවදාකවත් බැරි වෙනවා. හිතේ වර්ධනය බලල් භාවයක් ලබා ගන්න. ඒ වගේම අවසාන මේ විදිහට කායानुපස්සනාවේ චිත්තානුපස්සනාවේ වේදනානුපස්සනාවේ ගත කරන යෝගාවචරයට අවසානයේ අර මුලින්ම අපි මතක් කරගත්ත විදිහට මුළු සදින්දියකම ගොතු වෙන සෑම කෙරෙදයක්ම මෙනෙහි කිරීමට ලක් කරගන්න පුළුවන්. අසන දකින වාරයක්, අසන වාරයක්, ආග්‍රහණ කරන වාරයක්, රස බලන වාරයක්, ස්පර්ශ ලබන වාරයක්, චිත්තෙහි හිතිවිලි එන වාරයක් පාස මෙනෙහි කිරීම පුළුවන් බවට පත් වෙනවා. ඒ කියන්නේ බුද්ධජනන් වහන්සේ මේ නිසා තමයි මේ සතර සතිපට්ඨානේ ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්නේ. මුලින්ම කායානුපස්සනාව. කය ඉදරෝසෙයි රාලෙයි නිතර පවතින. දැක ගන්න පුළුවන්. ඒින් තමයි දැක ගන්න. එහෙම කරගෙන යනකොට වේදනාව මතුවෙනවා. වේදනානුපස්සනාව අනුව විඳසීම දියුණු කරගන්නවා. එතකොට චිත්තානුපස්සනාවේදී විචිත්‍ර භාවය වැටෙනවා. අපි කොච්චර කල් මම හිතනවා, මම සැලසුම් කරනවා කරගෙන ගිය වැඩ පිළිවෙල දැන් පේන්න ගන්නවා. මේන් පස්සේ තමයි යෝගාවචරය සුදුසු කර ලබන්නේ අන්න ධර්මානුපස්සන. ධර්මානුපස්සන කියන්නේ කායනුපස්සනට අහු වෙන්නේ නැති, වේදනානුපස්සනට අහු වෙන්නේ නැති, චිත්තානුපස්සනට අහු වෙන්නේ නැති මේ මේ මුළු ලෝකේ යම් සාකරමු කියනවාද ඒ සෑම අරමුණක්ම ධර්මානුපස්සනට ලොකු. ධර්මානුපස්සනාවට යන වෙලාව ඉනකොට ඒ කර්මක ගැඹුරු වෙනකොට යෝගාවචරය ඒ ධර්මානුපස්සනාවෙන් අරමුණු වැඩි වේගයක් නැතුව ලං කරගන්නට නැත්නම් ප්‍රමාණිකූලව ඒක දැක ගන්නට ඒ වේගය අඩු කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය නැත්නම් සමන් කරන දේවල් නැවතිලේ කිරීම පුරුදු කරලා තියෙනවා. එහෙම නැත්නම් පුරුදු දෙන සතියට සංකීර්ණ වෙන්නේ මේ වේදනා මේ සංනිවේදන මේ අරමුණු අපසු කරගන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මානුපස්සනා කරන අවස්ථාවෙන්ද යෝගාවචරය ඉන්ද්‍රිය සංවරයෙන් අනුග්‍රහ දක්වන්න ඕන. කරන ගමන් යන කිල්ල කරන්න. දක්න වේලාවේදී අන්දේ කුසේ කටයුතු කරන්න. අහන වේලාවේදී ධීර කුසේ. ඉන්ද්‍රිය වෙනස් කරන වේලාවේදී බලවත් බරවකවන කාය ශක්තිය වඩන පුද්ගලයෙකු කියන මේ දෙකකින් සමීපෙට කෙනෙක් වගේ. කල්පනා කරන වේලාවවල මෝඩේ කුසේ. මේ කටයුතු කිරීමෙන් ධර්මානුපස්සනාව කරගන්න යෝගාවචරයට පුළුවන් වෙනවා. මේ විදිහට මේ භාවනා උපදේශ පන්තිය පිළිසිදුව කාරණානුකූලව දැනගෙන කටයුතු කෙරුවොත් යෝගාවචරයට වහවහ තමන් ගන්න ප්‍රයත්නයේ ප්‍රමාණයට මේ වරින් වර සඳහන් කරන ප්‍රතිඵල අධ්‍යක් ගන්න පුළුවන්. මේ ප්‍රතිඵල අධ්‍යාත්මිකට යෝගාවචරයට වැටෙනවා. පැහැදිලිව මේ අපි ගමන් කරන්නේ බුදුපතේ බුදු මහා රහතන් වහන්සේලා ගමන් කරපු ඒ කාම ධර්ම මාර්ගය බව. මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් තමයි මේ උත්තරයන් වහන්සේලා මේ පුතක් යන භූමියේ ඉක්මවලා ආදි භූමියට පත් වෙනවා. ඒ නිසා අපිත් මේ කරගෙන යන වැඩ පිළිවෙල ඒකාන්තයෙන්ම ඒ පෙරහැරීම තමයි අපි ගමන් කරන්නේ කියලා හිත සංපහන්සනය කරගන්න පුළුවන්. හිත අලුත් කරගන්න පුළුවන්. ඒ අලුත් කරන වාරයක් වාරයක් නීගාව මොහොත සතිය පවත්වන්න සමාධිය පවත්වන්න උදව් වෙනවා. මේ සතියේ සමාධියේ වැඩ නැත්නම් ක්‍රියා ශක්තිය කාර්යක්ෂමතාවය සඳහා පවතින විවේකයේ මත මුල් ක්ෂණයේ ප්‍රවතුන සමාධිය ඊගාව ක්ෂණයට ගෙන යන්න බැරි වුණොත් ඒක කැඩිලා මුල් ක්ෂණයේ ප්‍රවතුන සතිය ඊගාව සතියට ඊගාව මොහොතට ඊගාව අරමුණට ගෙන යන්න බැරි නම් මේ සතිය කැඩෙනවා යම් වෙලාවකට යෝගාවචරයට මුල් සතිය දෙවෙනි සතියට දෙවෙනි මොහොතට යා කරගන්න පුළුවන් නම් බොහෝම පහසු වෙනවා තුන්වෙනි එකට කල්පනා කරගන්න තුන්වෙනි එකෙන් හතරවෙනි එකට تعلق කරනකොට මේක හරියට යන්ත්‍රයක මෝටරයක ජවරෝදේ වාගේ කස කැවෙන්න ගන්නවා. සතිය වේගවත් වෙන්න ගන්නවා. ශක්තිය වෙන්න ගන්නවා. කස කැවෙන්න ගන්නවා. එතකොට එහෙම දියුණු වෙලා යන සතිය සාමාන්‍ය බාධකයකට කැඩෙන්නේ නැති තරමට කැඩුනත් වේගයේ ඉදිරියට ගෙන යන්න පුළුවන් තරමට සතිය ඉන්ද්‍රියක් වඩ පත් වෙනවා. වැඩ ගන්න පුළුවන් දේවල් වඩ පත් වෙනවා. සමාජයේ මේ විදිහට මුල් සමාධිය පසු සමාධියට ඒ සමාධියෙන් පසු සමාධියට විදිහට එකින් එකට එකින් එකට යාදෙන ස්වරූපයකට යනවන මේ තුල අධික වේගයක් ඇති වෙනවා මෙන්න මේ වේගය තුල තමයි ප්‍රඥාව කියන්නේ එහෙම නැතුව නිතර නිතර කැඩි කැඩි කැඩි කැඩි යන ප්‍රතියක් සමාධියක් ඇතිව ගත කෙරුවොත් ඒකේ වේගය Java නැති වෙන නිසා හැමදාම යෝගාවචරය එකතන කරගන්නවා මේකට ආචාර්යයන් වහන්සේලා දෙන උපමාව තමයි ඉස්සර කාලේ වේදිත දීදල් දෙක එකට ලං කරලා ඒ දීදල් දෙක එකට ඇතිවීමෙන් ගින්දර උපදවන හැටි. උත්තර රාණි අදර රාණි කියලා බොහොම ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. එක ලීයක් හොඳට පයින් පාගෙන පොළවේ තද කරගන්නවා. අනිත් ලීයේ කොනේ අර මුළු ලීයේ උඩුවක් වගේ පුංචි ඉලක්ක පාගෙන ඒක දිගේ එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි තල්ලු කරනවා. වේගයෙන් තද කරලා තල්ලු කරනකොට අර ගැටෙන කොන මේ කොනේ රත් වෙන්න පටන් ගන්නවා. මේ රත් වේගෙන යන වෙලාවේ මේ මිනිස්සු දැන් රත් වෙනවා දැන් තදවුනායි කියලා බිම තිබ්බොත් ආයෙ පටන් ගන්නකොට ආයෙ දීකැලි දෙකම නිමිලා. ආයෙ මුලින්ම පටන් ගන්නවා. ආයෙ ඊට වස්තාවේ තව ටිකක් වැඩ කරගෙන මම ඊයේත් වැඩේ කරුවා අද නම් සන්තෝෂයි කියලා බිම තිබ්බට ධන සිංහරාවේ නැහැ. ඒ විදිහට ආයෙ මුලින්ම පටන් ගන්නවා. එහෙම නෙවෙයි. සූර පුද්ගලයා තමන්ගේ ක්‍රියාශක්තිය දාන පුද්ගලයා වීර පුද්ගලයා තමන්ටත් අනුන්ට දෙපාර්ශ්වයකම සපසාතෝ බලාපොරොත්තු වෙන බුද්ධලයා ඒ වාගේ මේ ධීර බුද්ධලයා මෙන්න මේ සූරකමට වීරකමට ප්‍රඥාවත් එක් කරගත් බුද්ධලයා මරුණොත් මරිච්චාවයි. රැකුණොත් රැකිච්චාවයි කියලා අර වැඩේ ගෙනියනවා ජීන්දර උපදින. අන්න ඒ වගේ තමයි යෝගාවචරය මුලින් සමාධිය සතිය තේරුම් අරගන්නවා. මේ වැඩේ දිගට ගෙනියන්න ගන්න වීරිය. ආසාස වීරිය. දින නොදබා එකවත් නොබල විචිතෝම අරගෙන යනවන ඒ පුද්ගලයාගේ ස්වરૂපය සූර භාවයක් ඇති වෙනවා මුලේ ඒක වීර භාවයකට පත් වෙන අන්තිමට ධීර භාවයකට පත් වෙලා ආදී භූමියට පත් වෙනවා ඒ නිසා ගින්දර උපදවල මිසක් මම මේ වැඩේ නතර කරන්නේ නෑ කියන අදිස්ථානයේ කරගෙන යනවා මේකට කියනවා ආස්ථාප වීර්යය සාවන ධවන වීර්යය කෙලෙස් සාවල ඉන්නු කරලා දාන වීර්යය කියනවා එහෙනම් නැත්නම් පුංචි පුංචි කෙලෙස් ඉදිරියේ අපි පරාජිත භාවයට පත් වෙනවා මේ යෝගාවචර වැඩපිළිවෙල විපස්සනා වැඩපිළිවෙල ඒ පරාජය පිළිගන්න සුදුසු ඇත්තන් පුළුවන් ඇත්තන්ට සමති ඇත්තන්ට සුදුසුමයි මේක තියෙන අභිහිත පුද්ගලයාට මේක තියෙන්නේ සූර වීර දිහිය පුද්ගලයාට එහෙමනම් ඇති කරගත්තු සමාධිය ඇති කරගත්තු සතිය අඛණ්ඩව ගෙන යාමයි මෙතන තියෙන වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල කෙරුවේ නැති කිසිම ආර්යයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ ඒ සෑම ආර්යයන් වහන්සේ නමක්ම ඔය කියන විදිහේ සතිය වීර්ය ප්‍රති සමාධිය වඩන්න වීර්ය නොපසුබස්ව රැකගුණයි සමාධි අංග වැඩිනේ සමාධි අංග වැඩි නිසා තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා අංග වැඩිනේ මේ වීර්ය දිගට පවත්වන්න නම් සතිය සීලයෙන් තොරව කරන්න බෑ සීලය අතින් මුලින්ම තීක්ෂිත වෙන්න ඕන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලක දැන් මේ කවුරුත් හිතලා ඉන්නේ ඒ නිසා ඒ පදනම දේවන්න බෑ ඒ පදනම දෙතරන්න බෑ. මේ දෙන උපදේශ හඩන්න බෑ. එහෙම කැඩුවොත් සීලේ කැඩීමක් සිද්ධ වෙනවා. එයාට නෑ සමාධියක් ඇති වෙන්නේ නෑ. සතියක් ඇති වෙන්නේ. බෑ වීර්යයක් පවත්වා. එතකොට ප්‍රඥාවක් නැති වෙනවා. ඒ නිසා හරි මාර්ගය යනවනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. අන්නේ විදිහට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අදාළ කොට තමන්ට ක්ෂණයක් ක්ෂණයක් පාස වැඩෙන බව යෝගාවචරයට වැටහෙන ධර්මයක් නේ. වහවහා තමන්ට වැටෙන ධර්මයක් ඒ විතරක් නෙවෙයි ඒ ධර්මවල විවේකය. රස කැවීමක් සිද්ධ වෙන බව යෝගාවචරයට වැටහෙනවා. එහෙම නොවැටුණොත් වැඩි කල් මේක කරගෙන යන්න බැරි වෙනවා. ධර්මයේ රසය නැතු වෙනවා. එහෙම ධර්මයේ රසය කියන කෙනා ධම්මකාමෝ භවන් හෝති ධර්මයේ ආසාව ඇති කෙනාට තමයි වැඩිමක් ආදී භූමියටපත් වීම. ඒ වෙනතු පොඩි පොඩි දේවල් වලින් පසුබාහන ඇත්තන්ට නම් මේක මහ විශාල කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ධර්ම දේශනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ උපදේශ මාලාවකින් බලාපොරොත්තු වෙන්නේ යෝගාචරය ඒ එන දුෂ්කරතාවයන් කලින් දැනගෙන සූදානම් වෙලා ඒකට මූණ දුන්න අභිහිතව සුණ දෙන්න පුළුවන්. තමයි දන්න සෑම සකම් උපක්‍රමයක්ම සුහුරු කරලා ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකට සූදානම ඇති කිරීමේ සුපමේ ඥානයක් ලබා දීමේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා තමයි මෙතෙක් කරගෙන ගිය සීල වැඩ පිළිවෙලත් හොඳට හවු කරගෙන සමාධිය කියන වීර්ය අංගය, සති අංගය, සමාධිය අංගය කියන මේ තුන වඩා ගැනීම තමයි අදාළ ඥාන පරම්පරාව ප්‍රඥාංග වඩා ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාම මේ ධර්ම කොටස් හැකි කාර්යතර තමන්ගේ ජීවිතයේ සෑම ක්ෂණයකටම සම්බන්ධ කරගනිමින් මේ විපස්සනා වැඩපිළිවෙල ඉදිරියට වඩ වඩා පුනන්දුවෙන් ගෙනියත්වාගෙන යාමට ලැබේවා ඒ අනුව මාර්ග ඥාන වැඩපිළිවෙලෙන් ඵල ඥානයක් එයින් නොතර නොතර නොවි අවසානයේ සාන්ත සුන්දර අමාමහ නිවනටපත් වෙන අරිහත් මාර්ගඵල ඥානයේ එක්ම අඛණ්ඩ වීර්යයක් නොපසුබස්නා වීර්යය පවත්වන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ උපදේශ ධර්ම දේශනා මාර්ගයෙන් දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ